නිබ්බිදානුපස්සනාව පිළිබඳව දේශනා කරන මේ සතියේ අද සිකුරාදා දවසේ සමාජ කතිකාවත දේශනාව සඳහා අද දවසේදීත් අප සෑම දිනා කෙරේ මෙච්චිතින් ධර්ම සභාවට වැඩමවා වදාළ අවසරයි පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි පළමු කොට සාදු නාද නංවා පිළිගනිමු සාදු සාදු සාදු समन्ता චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ මේ ජීවිතය සකස් කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැරසෙනවා කියන අදිස්ථානය ප්‍රාර්ථනාව ඇති කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ හිත තුලින් නැగిලා එන්න ඕනේ. ඒ තුලින් අපි අපේ ජීවිතය දකින්න ඕනේ. හැමදාමත් අපි කරගෙන ආපු වැඩපිළිවෙල වෙනස් වෙන්න ඕන කාලයක් ඇවිල්ලා තියෙනවා. සාමාන්‍ය ඒකයි අපි සමාජ කතිකාවතක් කියලා සඳහන් කරන්නේ. සමාජයේ කතාවක් යන්න ඕනේ. සමාජයේ අදහසක් යන්න ඕනේ. ඉතින් මේ අදහස ගැඹුරු අදහසක් වුණත් සමාජයකට මේක කවදා හරි වැටෙන්න ඕනේ. මොකක්ද අපි මේ මේ සතිය පුරාවට කතා කරේ නිබ්බිදාවන පස්සනාව පිළිබඳව. නිබ්බිදාව කියන්නේ කලකිරීම කියන එකයි. එතකොට කලකිරීමෙන් ජීවත් වෙන්න කැමතිද දන්නේ නැහැ. නෑ. මිනිස්සු කලකිරීමෙන් ජීවත් වෙන්න කැමති නෑ. එතකොට නමුත් අපේ ජීවිතේ අපිට කලකිරෙනවද නැද්ද? කලකිරෙන්නේ මොනවා ගැනද? අපේ ජීවිතේ අපිට ලැබිලා තියෙන සමහරලාට දරුවෝ ගැන, සමහර වෙලාවට නොයෙකුත් වස්තුන් ගැන, නොයෙකුත් තාන්න මාන්න පිළිබඳව මිනිසුන්ගේ තියෙන නොයෙකුත් ආකාරයේ අකටයුතුකම් කුහකකම් ඊර්ෂියාකම් ඒ වගේ දේවල් පිළිබඳව ශරීරය පිළිබඳ විශේෂයෙන් මේ ශරීරයේ මට මං කැමති පාටට නෑ මං කැමති උසට නෑ මං කැමති විදිහට නෑ ඊළඟට ඒ ශාරීරිය ඇති වෙන මේකුත් රෝගාබාධ පිළිබඳව ඉතින් අපිට හරියට කලකිරීම ඇති වෙනවා ජීවිතේ මොන තරම් දේවල් අපි එකතු කරගත්තත් කලකිරීම ඇති වෙනවා හා රෝගයක් ඉඳ කලකිරීමක් ඇති වෙනවා කියනකොට ඒ කලකිරීම නැති වෙන්න මොකද්ද වෙන්න ඕනේ රෝගය හොඳ වෙන්න ඕනේ පුද්ගලයේගේ කුහකකමක් ඉඳා කුහක පුද්ගලයෙක් ගැන කලකිරීමක් ඇති වුණා නම් ඒ කලකිරීම නැති කරගන්න මට පුළුවන් වෙන්නේ මොනවා කරොත්ද? ඒ කුහක පුද්ගලයා වෙනුවට මම බලාපොරොත්තු වෙන්නේ හොඳ පුද්ගලයෙක්. නේද? කුහක නැති පුද්ගලයෝ ලැබේවා. නේද? මම එතකන් ඉන්නේ කලකිරීමේ. එතකොට යමක් වෙනස් වෙච්ච හින්දා කලකිරුණා නම් දැන් අපි හිතමුකෝ නිරෝගීව හිටිය කෙනෙකුට රෝගයක් වළඳුනා. මම ඉස්සෙල්ලා කිව්වා වගේම. එතකොට ආය නිරෝගී සම්පත්තිය තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට කලකිරීම අයින් වෙනවා. එතකොට ඒ වගේ අපි හිතමුකෝ රැකියාවකින් ගැටලුවක් ආවා. ආයේ රැකියාව හරියන්න ඕනේ. එතකොට තමයි කලකිරුණා. අනුන්ගේ නපුරු වචනයක් හින්දා කලකිරුණා. එතකොට එයාගෙන් ආයතරයක් හොඳ වචනයක් આવොත් තමයි කලකිරීම නැති වෙන්නේ. එහෙම නේද අපි කලකිරීම නැති කරගන්නේ? ඒ කියන්නේ කලකිරීමක් ඇති වුනහම ඒ කලකිරීම නැති කරගන්න උත්තරය හොයන්නේ නැවත වෙනස් වෙන දේවල් වලින්ද නැද්ද? නිරෝගී සම්පත්තිය ආය රෝගී වෙනවා. නේද? කුහකකම් කුහකකම නැති වුණොත් මිනිස්සුන්ගේ ආය කුහක වෙනවා. නේද? අපේ ජීවිතේට අපිට එකතු වෙන සමහර එකතු කරගන්න සමහර අය වෙනුවට ඒ අයගේ නරක වැඩ නරක දේවල් දැකලා අපි වෙන අය එකතු කරගත්තාම ඒ අය ටික කාලයක් යනකොට ඒ විදිහට නරක වෙන ස්වභාවයන් තියෙනවා. දැන් අපි පිළිසරණක් සරණක් නේද? බලාපොරොත්තු වෙලා තියෙන්නේ වෙනස් වෙන දේවල් වලින්ද නැද්ද? ඒකින්ද අපිට හැමදාම කලකිරෙන්න වෙලා. සන්තෝෂයෙන් ඉන්නවා නම් ඉන්න වෙන්නේ බොහොම ටික දවසයි යමක් ගැන වැරදියෙන් අපි හිතාගෙන ඉන්නවා මේක වෙනස් වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නකම් හරි වෙනස් වෙනවා කියලා දැනෙනකොට මොකද වෙන්නේ? තද බල කලකිරීම ඇති වෙනවා. එහෙනම් මොකද්ද ඒතර අපි හොයාගන්න විසඳුම? නේද? වෙන විසඳුමක් හොර වෙනවා. අන්න ඒක තමයි සමාජයේ කතිකාවතක් බවට පත් විය යුතු තියෙන්නේ. අපි මේ සතිය පුරාවට කතා කරේ පංච උපාදානස්කන්ධයෙන් පිළිසරණක් බලාපොරොත්තු වෙන්න බෑ. නේද? අපි හැම වෙලේම පංච උපාදානස්කන්ධයෙන් පිළිසරණක් බලාපොරොත්තු වෙන තමයි කටයුතු කරන්නේ. ඔය නරක පුද්ගලයෙක් වෙනකොට හොඳ පුද්ගලයෙක් හොයනවා කියන එකේ තේරුම ඒ පුද්ගලයා පංච උපාදානස්කන්ධයෙන් හැදිච්ච කෙනෙක්ද නැද්ද? එහෙනම් ඒ පංච උපාදානස්කන්ධය කියන්නේ නිබඳව වෙනසකට බඳුන්නේ නේද වෙන දෙයක්. අනිත්‍ය දෙයක්. නේද? Taman තමන්ගේ පාලනයට ගන්න බැරි දෙයක්. ඒතර අනිත්‍ය දෙයකින් තමන්ගේ පාලනයට ගන්න බැරි දෙයකින් පිළිසරණක් බලාපොරොත්තු වුණොත් එහෙම ඒකෙන් එයාට ලැබෙයිද මේ සැනසීම? නෑ ආය ආය ආය ආය කලකිරෙන්න හේතුවක් වෙනවා එහෙනම් දැන් අපි මේකට මොකක් හරි වෙන ප්‍රතිකර්මයක් යොදන්න ඕනේ කියන කාරණාව අපි තුල අපි හොඳින් තේරුම් ගත යුතු තියෙනවා මේකට වෙන ප්‍රතිකර්මයක් යොදන්න ඕනේ මේක මේ විදිහට හැමදාම කරන්න පුළුවන් එක නෙවෙයි හැමදාම දුකෙන් ඉඳ වෙනවා එක දරුවෙක් ගැන කලකිරුණොත් වෙන දරුවෙක් ගැන හිත යනවා ඒ දරුවා ගැන කලකිරුණොත් ආය ආය ඊළඟ දරුවා ගැන හිත යනවා අන්තිමට අන්තිම එක්කෙනා ගැන කලකිරුණොත් ආය මුල එක්කෙනා ගැන හිත යනවා එහෙම තමයි රවුම යන්නේ අපි හැමෝම එහෙමයි. ඉතින් මේ හැමදාම කලකිරීම සහගතව ජීවත් වෙන්නේ නැතුව අපිට තේරෙන්න ඕන මේ මොනම දෙයක්වත් මේ ලෝකේ තියෙන මොනම දෙයක්වත් මට සැනසීමක් ලබා දෙන දේවල් නෙවෙයි මාව පීඩාවට පත් කරන දේවල්. අන්න ඒ කලකිරීම තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන කලකිරීම. ඒකට කියනවා සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරෙනවා කියලා. හරිද? සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරුණා නම් සාමාන්‍ය කලකිරිච්ච දේවල් අපි ළඟ තියාගන්නවද? නෑ. එහෙනම් ඒවෙන් අත බෙදෙනවා. නේද? අපි ඉන්න පිරිසක් එක්ක කලකිරුණා නම් අපි කියනවා මෙයාලත් එක්ක මට ඉඳලා ඉඳලා ඇති වෙලා තියෙන මෙයාලත් එක්ක මේ මුකුත් කරන්න බෑ මං මං බැලුවා බැලුවා බැලුවා බැලුවා හරියයි කියලා හරියන්නේම නෑ. ඒකද මම මොකද කරන්නේ? අතල්ලා දාලා අයින් වෙනවා. කලකිරිච්ච දේෙන් අපි අයින් වෙනවා. නේද? කිසිම තැනක පිළිසරණක් නැත්නම් දැන් කලකිරිච්ච තැනක තව තව දේවල් හොයාගෙන හොයාගෙන යනකොට පිළිසරණක් තියෙනවා වගේ තේරෙනවනම් එතෙන්ට අපි යනවා. හැබැයි අන්තිමට අපිට තේරෙනොත් එහෙම කිසිම දෙයක පිළිසරණක් නැහැ කියලා. කිසිම දෙයක පිළිසරණක් නැහැ කියලා අපිට තේරෙනොත් එහෙම අපි මොකද කරන්නේ? අත්හැරලා දානවා. ඒක අත්හරිනවද අත්හැරෙනවද? අත්හැරෙනවා ඇත්තටම අපිට නේද? පිළිසරණක් නැහැ කියලා තේරෙනකොට අපිට මේක අත්හැරෙනවා. එහෙනම් අපි බලන්න ඕනේ කොහොමද මේක පංච උපාදානස්කන්ධය අතහැරෙන්න නම් ජීවිතයේ තියෙන මේ හඹාගෙනන දේවල් පිළිබඳව තියෙන ඇල්ම අතහැරෙන මේක තේරම ජීවිතය අතහරින්න කියන එකද නෑ ජීවත් වෙන්න එපා කියන එක නෙවෙයි දරුවොත් එක්ක ජීවත් වෙන්න එපා කියන එක නෙවෙයි කිසිමම වෙන දෙයක් එක්ක අපිට තියෙන දේවල් එක්ක ජීවත් වෙන්න එපා කියන එක නෙවෙයි කලකිරීමක් ඒ ඒවත් එක්ක ඉඳලා ස්ථීර සැනසීමක් ලබා ගන්න පුළුවන්කමක් නැති හින්දා අපි මොකද කරන්නේ මේ දේවල් පිළිබඳව නිවැරදි අදහසක් ඇති කරගන්න ඕනේ කලකිරීමක් ඇති කරගන්න ඕනේ ඇත්ත ඒක ඇත්ත දැක්ක ගමන් කලකිරීම ඇති වෙනවා ඇත්ත දැක්ක ගමන් කලකිරීමක් ඇති වෙනවා කලකිරිච්ච දේ අතහැරෙනවා අතහරිනවා නෙවෙයි අතහැරෙනවා ඒ අප හැරෙන මට්ටමට පත් කරගත්තේ නැත්නම් අපිට කවදාකවත් ස්ථීර සැනසීමකට එන්න පුළුවන්කම නැහැ. ඒකෙන්ද අත හැරෙන මට්ටමකට අපි අපේ මනස සකස් කරගන්න ඕනේ. නිකම්ම භාවනා කරලා නිකම්ම භාවනා කරලා බෑ. නිබ්බිදාවක් ඇති වෙන විදිහට කලකිරීමක් ඇති වෙන විදිහට අපේ මෙනෙහි කිරීම ටික කරන්න ඕනේ කා කා අතරත් දැන් අපි දන්නවා හුඟක් අය තුල තියෙන අදහස තමයි මෛත්‍රී භාවනා කරන්න අපි දැන් භාවනා පටන් ගන්න ඕන මෛත්‍රී වඩන්න ඕනේ අසුභය වඩන්න ඕනේ ඒ වගේ ඒ වගේ තින් තියෙනවා මේ අදහස් නේද ඒ වගේ අදහස් තියෙනවා ඒක විතරක් කරපුවා භාවනාව නම් ඉතින් මෛත්‍රී භාවනාව තමයි ඒ කියලා එක හරියට කරන්නෙත් නැහැ හරියට අසුභ භාවනාව තමයි කියලා ඉතින් කේසාලෝමාන කාදන්තා තතෝ මන්සන් කියලා මාසෙකට එක සැරයක් ගිහින් ඕක කර කර ඉන්නවා නේද ඉතින් එහෙම මාසෙකට සැරයක් පොය දවසට විතරක් භාවනාවක් කරලා නැත්නම් භාවනා වැඩසටහනකට විතරක් ගිහිල්ලා මේක හරියන්නේ නෑ අපේ බලාපොරොත්තුවක් තියෙන්න ඕනේ අරමුණක් තියෙන්න ඕනේ අපේ හිත වෙනස් කරන්න ඕනේ කියලා අපේ හිත වෙනස් වුණේ නැත්නම් අපි ලොකු දුක් වලටපත් වෙනවා හරි ඒකේ ආය කිසිම කතාවක් නෑ මොකද මේකේ තියෙන තේරුම හොඳට තේරුම් කරගන්න මේ කිසිම කතාවක් නැහැ. අය දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් නැහැ මේ පංච උපාදානස්කන්ධය නැත්තම් මේ ජීවිතයේ තියෙන දේවල් පිළිබඳ අවබෝධ කරගත්තේ නැත්තම් මේක තේරුම් ගත්තේ නැත්තම් අපිට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් නැත්තේ ඇත්තේ නැහැ. අය ඒක ගැන කිසිම කතාවක් නැත්තේ. ඇයි? යමක් අනිත්‍ය නම් ඒක දුක් වෙන හින්දා. යමක් වෙනසකට භාජන වෙනවා නම් දුක් වෙන හින්දා පංච උපාදානස්කන්ධය වෙනසකට භාජනය වෙනවා අය අපේ පරම අරමුණ වෙන්න ඕනේ මගේ හිත පංච උපාදානස්කන්ධයෙන් ගැලවෙන විදිහට හදන්න ඕනේ. හරිද? මගේ හිත පංච උපාදානස්කන්ධයෙන් ගැලවෙන විදිහට හදන්න ඕනේ. හරි? දැනට තත්ත්වය කොහොමද දන්නේ නැහැ කියලා ඔන්න අපි අහුවොත් අපේ හිත ඇලෙන්නේ කොහෙද? හිත හැම වෙලෙම හොයන්නේ මොනවද? සතුට හොයනවා. ඇලෙන්නේ කොහෙද? සතුට තියෙන තැනයි ඇලෙන්නේ. හරි? දැන් දරුව කෙරෙහි ඇලෙන්නේ ඇයි එහෙනම්? දරුව ඉදිරියේ අපිට සතුටක් ඇති වෙන හින්දා. රාග ආදී කෙලෙස් ධර්ම ඉදිරියේ ඇලෙන්නේ ඇයි? ඒ වගේ මිනිසුන්ට සතුටක් ඇති වෙන හින්දා. එතකොට ඉඩම් කඩම් යාන වාහන කෙරෙහි ඇලෙන්නේ ඇයි? ඒවා ඇති වෙනකොට සතුටක් ඇති වෙනවා. තාන්නමාන ආදී තුලත් සතුටක් ඇති වෙනවා. අන්න ඒ ඇති වෙන සතුටින්ද තමයි අපේ හිත ඒව ඇලෙන්නේ. හරිද? වෙනත් සතුටක් දැන් මේ ඇලෙන්නේ ඒ දේවල් වල ඒ ඒ ඇලීම. දැන් මෙතන ක්‍රම දෙකක් තියෙනවා මේ කලකිරීම ඇති කරගන්න. හොඳට තේරුම් ගන්න ඕන අද අපි කතා කරන්නේ ඒක ගැනමයි. දරුවෙක් අපි කෙලිම ඍජුවම ගමු දරුවෙක් කියන කාරණාව ගැන. දරුවෙක් අපේ ජීවිතයට එකතු වුණාම සතුටුද නැද්ද? සතුට විතරද තියෙන්නේ? දරුවෙක් අපේ අම්මගේ තාත්තගේ ජීවිතයක දරුවෙක් එකතු වීම ලොකු සතුටක්. ඒ සතුට ඒ මොහොතේ ඉඳලම පිළිසිඳ ගත්ත මොහොතේ ඉඳලම සතුටක් තියෙනවා. ඒ වගේම බයක් නැද්ද? වෙනදා තිබ්බ නැති බයක් ඇති වෙනව මොකද්ද? ගැටලුවක් වෙයි උපදින්න ඉස්සලා ගැටලුවක් වෙයි නේද? ඒ වගේම ඒ බයත් එක්ක දුක් නැද්ද? ආරක්ෂා කරගන්න ඕන කියලා දුකක් තියෙනවා. ඊට පස්සේ හම්බුණාට පස්සේ දරුවෙක් ලැබුණාට පස්සෙත් ඒත් එහෙමයි නේද? දරුවා ලැබීමම කූ දුකක්. එතකොට ඊළඟට එතන ඉඳන් ඒ දරුවා දරුවා හින්දා අපි සතුටු වීම සඳහා දරුවා අපිට ලැබුණාට එතන ඉඳන්ම පට ඒ පටන් ගත්ත පටන් ගැනීම තුළ අපි හරියට බැලුවොත් එහෙම වැඩිපුර විඳලා තියෙන්නේ මොනවද? දුක් නේද? ඒකෙන් දරුවෝ හදන්න බෑ කියන එකද? මම ඒ කිව්වට වැඩියෙන් දුක් විඳලා තියෙන්නේ දරුවා හින්දාද? නෑ. දරුවා කෙරෙහි තියෙන ආදරයේ හින්දා තණ්හාවෙන් හින්දා. නේද? අන්න ඒක අඩු කරගෙන ඒක නැති කරගෙන දරුවා සකස් කරා කියලා දරුවට අසාධාරණයක් වෙන්නේ නෑ. මෛත්‍රිය පුළුවන් වර්ධනය කරන්න දරුවෙකුට එතකොට අපිට කිසිම ගැටලුවක් වෙන්නේ තමන් දැවෙන්න පිච්චෙන්නේ නැතුව ළමෙක් හදන්න ළමෙක් සකස් කරගන්න පුළුවන් මේ ජීවිතේ ගෙනියනකොට ළමයාගේ ස්වභාවයේ ඇත්ත తত্ত্বය අපි තේරුම් ගත්තා නම් ළමයා කෙරෙහි අපිට ලොකු ආසාවක් ලොකු කැමැත්තක් උපදින්නේ නැහැ. ඇත්තටම දරුවා කියන්නේ කවුද කියලා අපි මේ සතියේ කතා කරා. බදාදා අඟහරුවාදා වගේ දිනවල කතා කරා. ළමයා කියලා කියන්නේ ඒ ශරීරයද ඒ ශරීරයේ අඩුම ගානේ කෙස්, ලොම්, නිය, දත්, සම, නහර, මස් මේ මොකක්වත් දන්නවද ඒ ළමයා කියලා? නෑ. මෙලෝ දෙයක් දන්නේ නෑ. ළමයාට ඕන හැටියට ඒ ශරීරය හැදෙන්නේ නෑ. එහෙනම් ළමයා කියන්නේ ශරීරයද? නෑ. ඒ ශරීරය ආශ්‍රය කරගෙන අපි කතා කරා වේදනා වර්ගයක් ඇති වෙනවා. සැප වේදනා, දුක් වේදනා, අදුක් අසුක වේදනා. ඒවා ඇති වෙලා නැති වෙලා යනවා නේද? එයා දුක් විඳිනවා, සැප විඳිනවා. සැපත් නැති දුකක් නැති වේදනාවක් ඇති වෙනවා. ඒවා එයාට අදාළද? නෑ ඒවා ඇති වෙලා නැති වෙලා යන වගේක්. ඒවා ළමයාද? නෑ. ළමයා එක එක ඒවා හඳුනා ගන්න ස්වභාවය තියෙනවා ළමයා තුළ. මේ අම්මය, මේ තාත්තය, මේ සහෝදරයයි කියලා හඳුනා ගන්නවා එයාගේ හිත. ඒවට කියනවා සංඥා කියලා. එතකොට මේ සංඥා එයාගෙන් අවසරයක් නැතුව තමයි එයාට එනේ එනේ ඒවා අඳුර ගන්නවා. නේද? මෙහෙම අපි දැන් මේ කාමයක මේක මේක පවන්නත්ත කියලා අඳුරගත්තා. මේක තවත් මොකක් කර මල්ප කුලක් කියලා අඳුරගත්තා. එහෙම අඳුරගත්තා දකින්නකොට. එතකොට ඒ අඳුනා ගැනීම ළමයාද නැහැ. ඒ ළමයාගේ හිතේ ආදරය උපදිනවා, ඊර්ෂ්‍යාව උපදිනවා, ක්‍රෝධය උපදිනවා, වෛරය උපදිනවා නේද? එන්නේ උපදින හැඟීම් ළමයාද නැහැ. ඒ ළමයාට පෙනීමේ දැනීම තියෙනවා, ඇසීමේ දැනීම තියෙනවා, විදීමේ දැනීම තියෙනවා. ඒවා ළමයාද? එතකොට කොහොමද ළමයා? ආ ඒ සියල්ල එකතු වුණාම ළමයා කියලා කියනවා. හරිද? නේද? ඒ සියල්ලම එකතු වෙනවා කියන්නේ මොනවද මේ එකතු වෙලා තියෙන්නේ? රූප එකතු වෙලා, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඒ සියල්ල ළමයට ඕන හැටියට දෙන්නේ. නෑ. අපිට ඕන හැටියට වෙන්නේ. එහෙනම් මේ සියල්ල එකතු වෙච්ච තැන අපිට ඕන විදිහට තියෙන එකක් හැදෙනවද? නෑ. එයාට ඕන විදිහට තියෙන එකක් හැදෙනවද? එතකොට මගේ ළමයා කියලා ගන්න පුළුවන්ද? නේද? නේද මගේ ළමයා කියලා ගන්න බෑ මොකද ගන්න බැරි මොකද්ද ඒක හැම වෙලෙම වෙනස් වෙනවා හැම වෙලෙම කැඩෙන බිඳෙන හින්දා මගේ කියන හැඟීමෙන් ගන්න බෑ මට අයිති නැති දෙයක් වගේ හරිද ඒක තමයි පංච උපාදානස්කන්ධයේ හැටි මේ ළමයා හැදලා තියෙන පංච උපාදානස්කන්ධයෙන් මේ ළමයාව හෝ වෙනත් ළමයෙක් හෝ මා තමන්ම හෝ ළඟින්ම ඉන්න කෙනෙක් හෝ ගැන අන්න ඒ ඇත්ත తত্ত্বය අපිට තේරෙන්න ඕනේ. ඒ తত্ত্বය තේරෙන්න නම් ඒක බෙදලා ඔය විදිහට බලන්න ඕනේ. හරි මේක බෙදලා බලපුවාම ඒක තමයි අපිට පීඩා වෙන්නේ මේකයි කියලා අපිට අහු වෙනවා වැඩේ හරි ඇයි අපිට ගොඩාක් ළඟින් ඉන්න අය එකපාරට වෙනස් වෙන්නේ ඇයි අපිට යාර බයිනවා මෙහෙම හිටිය මෙහෙම හිටිය මෙහෙම කිව්වේ මෙයා මෙහෙමයි මෙහෙමයි කියලා බනිනවා කෑ ගහනවා හරි ඒ වෙනස් වීම එයාට අයිතිද පින්නත් නේ හිතක තියෙන හැඟීම් වෙනස් වෙනවා කියන එක නැවතිය හැකි කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. ඒක අපිට තේරෙන්නේ කාගේ දිහා බලපුවහමද? ආ අපේ දිහා බලපුවහම. නේද? අපේ හිතවල තියෙන හැඟීම් කොච්චර වෙනස් වෙනවද? අද උදේට එකක් හිතෙන හැන්දෑවට වෙන එකක් හිතෙන. හැම වෙලේම හිතෙන හිතෙන හැටියට ජීවත් වෙනවා. කොයි වෙලාවෙ කොයි එක හිතේද කියලා කියන්න බෑ. එතකොට මට මං ගැන විශ්වාසද? නේද? අන්න හරි. නේද? ඒතර මගේ වෙනස් වීම මටවත් පාලනය කරන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් එහා පැත්තේ වෙනස් වීම හොඳට බලන්න. ඒ කියන්නේ මම ආදරය කරන කෙනෙක් වෙනස් වෙලා. ඒ වෙනස් වෙනකොට මම එයාට බයිනවා. නමුත් එයාටවත් ඒක පාලනය කරන්න බැරි බව අපිට තේරෙන්න ඕන. එයාටවත් ඒක පාලනය කරන්න බැරි බව අපිට හොඳටම තේරෙන්න ඕනේ. මේ වෙනස් වීම කාටවත් වෙනස් කරන්න බෑ. එතකොට අපි එක එක්කෙනා එක එක්කෙනා එක එක්කෙනා ගැන බලාපොරොත්තු තියාගත්තොත් අමාරු වෙන්නවද නැද්ද? ඇයි ඒක නිකන් හුලඟක් වගේ. අනිත් මනුස්සයා කියලා කියන්නේ හුලඟක් වගේ. තමන්ගේ දරුවා කියන්නේ හුලඟක් වගේ. කොයි පැත්තට හමයිද? දන්නේ නැහැ. මොකද කියන්නේ? හවුද නැද්ද? අන්න ඒක තමයි දැනෙන්න ඕන අපිට හරියට. හරිද? එන්න ඒක දැනෙන් දැනගත්තාම කියනවා කලකිරෙනවා කියලා. දැන් අපි හුඟක් වෙලාවට කරන්නේ කවුරු හරි කෙනෙක් ගැන කලකිරුනහම වෙන වෙන හොඳ කෙනෙක් අනේ මෙයා නම් හොඳයි අපේ අම්මේ ඇයි දන්නේ මෙච්චර පරක් වුණේ මට මෙයාව හම්බෙන්න කියලා නේද කියලා හිතාගෙන වෙන දෙයකින් වෙන දෙයකින් මේක ආවරණය කරන්න හදනවා එයාට තියෙන අර ටිකම තමයි ටික දවසක් යනකොට එයත් එහෙම වෙනවා නේද මේ මේ මේ පරිප්පුව නේද මම කියනවද නැද්ද කියලා දෙසරයක් කල්පනා කරේ මේ වචනේ කියනවද නැද්ද කියලා. අපි කියන්නේ පරිප්පු කනවා කියලා. නේද? ඒ කියන්නේ මොකද ලොකු අමාරුව ගන්නවා කියන එක. එතකොට මේ අමාරුවේ වැටීම ජීවිතේ දන්න දවස් ඉඳන් උනාද නැද්ද? මේ අමාරුවේ වැටීම නොවිච්ච කෙනෙක් ඉන්නවද දන්නේ නැහැ. නෑ. හැමෝටම ඒක වෙලා. ඉතින් හැමෝම මොකද දන්නවද කරන්නේ? එක කම්බුලක නෙමෙයි කම්බුල් දෙකේම අත තියාගෙන. හ්ම් මටමමයි වෙන්නේ කියන. හරිද ඒක මේ ඒක කාගේවත් වැරද්ද නෙවෙයි ඒක තමන්ගේ වැරද්ද අපි අනිත් අයට දොස් කියනවා ඒ කට්ටිය වෙනස් වෙලා දැන් හිටිය විදිහ නෙවෙයි ඉන්නේ කියලා ඒකේ වැරද්ද තියෙන්නේ ඒකෙන් පීඩාව වෙදින්නේ ඒ ගැන මගේ හිත තුළ තියෙන තණ්හාව හින්දා හරිද මම එක එක දේවල් හඹාගෙන ගිහිල්ලා සැනසීමක් හොයනවා ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපි මේක දිහා බලනකොට අපිට හොඳට තේරෙනවා මේ සැනසීම හොයලා තියෙන්නේ වෙනස් වෙන දේවල් වලින් හරිද මේ සැනසීම හොයලා තියෙන්නේ වෙනස් වෙන දේවල් කරන්න දෙයක් නැහැ. හරිද? මං ආදරය කරන කෙනෙක් ඉන්නවා. එයාට එයා මාව අඳුනගන්නේ ඉතාලම ආදරණීය කෙනෙක්, ඉතාලම හොඳ කෙනෙක් විදිහට. පුදුම වැඩක් වෙන්නේ. ටික දවසක් ගිහලා මෙන්න එයාගේ වැඩේම මට චෝදනා කරන එක. හරි. ඒක එයාගේ වැරද්දක් නෙවෙයි. එයාගේ සංඥා වෙනස් වෙලා. හරි. චෝදනා කරනවා, බයින්ඩ් පටන් ගන්නවා, ඉවරක් නැතුව. ඒ මොකද එයා එයා දැන් හැම වෙලෙම බලන්නේ මං මං හිතිය විදිහටම ඉන්නවා. එයා හැම වෙලෙම බලන්නේ කොහොමද? එයාට හැම වෙලෙම හඳුනා ගැනෙන්නේ කොහොමද? මං නරක කෙනෙක් විදියට. නැත්තම් කරදරයක් විදියට. නේද? හිරිහැරයක් විදියට. ඉතින් ඒ ඒ එහෙම සිත්වල ඒ විපර්යාස වෙනවා. ඒ වෙන්නේ සංඥාවේ තියෙන අනිත්‍ය ස්වභාවයෙන්ද. සංඥාව නිත්‍ය නම් වෙන කෙනෙක් මට එහෙම එයා හිතුවනම් එකක් එක විදිහකට හිතුවනම් එයා එක දිගට ඒ විදිහට හිතන්න ඕන නේද? එතකොට මේ අපි ජීවත් වෙන්න ගිහිල්ලා මේ වගේ පිරිස් එක්ක මේ වගේ දේවල් ගැන විශ්වාස තියාගෙන අපි කණ්ඩායමක් එකතු කරගෙන නේද මම නිකන් මෙහෙම කියන්න කාට හරි ජීවිතේ කාගේ හරි දැන් අපි ඔක්කොගේම තියෙන දේ දරුවෙක්ගෙන් කියලා හිතන්නකෝ නේද අම්මෙක් කියලා හිතන්නකෝ උංගාක් වෙලාවට ආදරේ වගේ දේවල් බලාපොරොත්තු වෙනවද නැද්ද ඔව් මේ ඒක එක දිගට තියනවද කැමතිද නැද්ද එක දිගට තියනට කැමතිද නැද්ද? අපි බොහෝම කැමති. එහෙම එක දිගට තියාගන්න මහන්සි වෙන්න ඕනද නැද්ද? ඒක නේ මොනවද දන්නේ මහන්සි වෙන්න ඕන කොහොමද දන්නේ? කැමති දේවල් හොයලා දෙන්න ඕනේ, කැමති දේවල් නේද කැමති විදිහට කතා කරන්න ඕනේ, ආදරෙන් කතා කරන්න ඕනේ, නේද? ඔක්කොම කරලා දෙන්න ඕනේ. හරිද? ඉතින් එහෙම දිගටම කරා කියලා ආදරේ තියනවද? එලාවට ඒක කරද්දිත් නැහැ, සමහර වෙලාවට කරද්දි තවත් ආදරේ නැති වෙන වෙලාවල් තියෙනවා. මං අහන්නේ ওই ටික ඔක්කොම කියලා මේක වදයක්ද නැද්ද මේක එපා වෙනවද නැද්ද දැන් මගේ හිත ඉල්ලන්නේ අනුන්ගෙන් ඒ වුණාට ඉල්ලන්නේම ඒක නේද අන්න බලන්න හිත වෙනස් වෙන්නේ නැති හින්දා මේ ප්‍රශ්න තියෙන්නේ වද මේක පවත්වා ගැනීමේ දැන් බලන්න ඔන්න කෙනකින් ඇත්තටම හොඳ ආදරයක් අපිට ලැබිලා තියෙනවා දරුවෙක්ගෙන් අම්මෙකුට කියලා හිතනද හොඳ ආදරයක් ඉතින් දරුවා ගොඩාක් ආදරෙන් ඉන්නවා ඒ ඉන්නකොට ඒක වෙනස් වෙනවා. ඒ වෙනස් වීම දුකක්ද නැද්ද? දුකයි. ඒ වෙනස් වෙනවා කියලා දැනෙනකොට ඒක අඩු වෙනවා කියලා දැනෙනකොට ඒක හදන්න ඕනේ. නේද? හදන්න දුක් විඳින්න ඕනද නැද්ද? ඒකත් දුකයි. නේද? ආ හදාගත්ත කියන්නේ කොහොම හරි කියලා දුක් විඳලා ඉඳලා හදාගත්ත වෙලාවෙ ඉඳන් මොකද්ද අපේ අදහස? අම්මෝ ආයෙ නම් වෙනස් වෙන්න දෙන්නේ නැතුව තියාගන්න ඕනේ කියලා ඒ ඒක දුකක්ද නැද්ද? දුකයි. එතකොට කොහෙන් ගියත් මොනවද අන්තිමට තියෙන්නේ? හරි. හරිද? එහෙම නැති කෙනෙක්ව මං මෙන්න මෙයාට ආදරය කරොත් නම් එහෙම එකක් වෙන්නේ නැහැ. මෙයා මෙයත් එක්ක එකතු වෙලා වැඩ කරොත් එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් කෙනෙක්ව මේ ලෝකේ හොයාගන්න පුළුවන්ද? එයාත් එහෙම තමයි. <laughs> එහෙම හොයාගත්තොත් එයාත් එහෙම තමයි. එහෙනම් එහෙම එකක් හොයාගන්න බෑ. ඒ උනාට අපේ හිත හිතේ අන්ධ විශ්වාසයක් තියනවද නැද්ද? කවදා හරි මම මේ වගේ තැනකට ඒ වගේ කෙනෙක්ව නැත්තම් ඉන්න අයව එවැනි තත්යකට වර්ධනය කරගන්නවා කියලා හිත යම්කිසි විශ්වාසකින් වැඩ කරනවද නැද්ද? හැබැයි එතනට ළඟා වෙච්ච කෙනෙක් නේද? ඇයි හිත ඇත්ත වහනවා මට. හරිද? හිත ඇත්ත වහන්නේ හිතේ තියෙන අන්නේ ස්වභාවය නිසා හිත ඇත්ත වහනවා, ඇත්ත වසන් කරනවා. ඇත්ත වසන් කරලා මොකද කරන්නේ? ඒකම ඒකම ඒකම ඒකම ඉල්ලනවා. හරි? ඒකෙන්ද අපි හැමදාම දුකෙන් ඉන්නේ. ගොඩාක් දෙනා ඉන්නේ ලොකු පශ්චාත්තාවපයකින් දුකකින් මේ தත්ත්වෙින්ද ජීවිතයේ වයසට යන්න යන්න යන්න යන්න යන්න යන්න කාලය ගත වෙන්න ගත වෙන්න ආදරය කරන ආශා කරන දේවල් අඩු වෙනවාද වැඩි වෙනවාද? අම්මේයෝ නේද? කට්ටියගේ වයසට යන්න යන්න යන්න යන්න අඩු වෙනවද? නෑ එන්න එන්න එන්න දරුව මදිවට මිනුපුරොත් අල්ල ගන්නවා මිනුපුර මදිවට තව දේවල් ඔක්කොම අල්ලගෙන මේ හැම එකක් එක්කම මොකද වෙන්නේ? එයාට දුක් වැඩි වෙනවා කියන්නේ නේද? අන්න ඒ තමයි පංච උපාදානස්කන්ධය ගැන අවබෝධය නැතිකම හින්දා එන්නේ එතන තමයි අපි දැන් මේ තෝරලා දෙන්න හදන්නේ. හොඳට මෙනෙහි කරන්න ඕනේ රූප ගැන වේදනා ගැන විශේෂයෙන් අපි දැන් කතා කරපු හඳුනා ගැනීම කියන සංඥා ගැන ඒ වගේම ආදරය ආදී සංස්කාරයන් ගැන හරිද? ඒ ඒ තනත්තාගේ ජීවිතය ගැන නැත්නම් විඥානය ගැන. හරි? දැන් එහෙම මෙනෙහි කරපුවාම අපිට තේරෙනවා එහෙම හොඳට මෙනෙහි කරපුවාම තේරෙනවා මේවා හැම වෙලෙම වෙනස් වෙන දේවල් මගේ පැත්තෙත් එහෙමයි එහා පැත්තෙත් මේ ලෝකෙ කිසිම ජකදෙක් නැහැ මේවා වෙනස් නොවි තියාගන්න තියාගන්න පුළුවන් කිසිම කෙනෙක් නැහැ එහෙනම් මේ ජීවිතේ මේ විදිහට ගියොත් නම් මට මැරෙන කම්ම විඳින්න වෙන්නේ දුකක් මේ දුක් මට නම් එපෝ හරිද මේ දුක් මට නම් එපා කියලා අදහසක් එන්න ඕන අන්න ඒ එන අදහස මේවත් එක්ක ජීවත් වුණොත් හැමදාම මගේ හිතේ ඇලීමක් ඇතුව මේවා ප්‍රාර්ථනා කරමින් මේවා බලාපොරොත්තු වෙමින් ජීවත් වුණොත් හැමදාම මට දුක් විඳින්න වෙනවා අන්න ඒ දුක නම් මට විඳින්න බෑ කියලා දුකෙහි කලකිරෙනවා කියලා කියන එකට. හරිද? දුකෙහි කලකිරීම කියලා කියනවා. මොකද ඒ වෙනස් වීම හින්දා. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ. හරි? දුකෙහි කලකිරෙනවා. අන්න ඒ කලකිරීම අර අර කියන මූණෙල්ලන් ඉන්න කලකිරීම නෙවෙයි. මූණෙල්ලන් ඉන්න කලකිරීම කියන්නේ මොකද්ද? මේක වෙනුවට මේක හම්බ වෙනකන් ඉන්නවා මූණෙල්ලගෙන. නේද? නරක වචනේ හොඳ වචනේ වෙනකන් මූණෙල්ලන් ඉන්නවා. නේද? ඒ කලකිරීම නරක වචනේ හොඳ වචනේ එනක ආපු ගමන් ඒක හරියනවා. මේ කලකිරීම එහෙම හරියන්නේ නැහැ. මේ කලකිරීම මූණෙල්ලන් ඉන්න එකක් නෙවෙයි, තරහෙන් ඉන්න එකකුත් නෙවෙයි, මේක අවබෝධාත්මක කලකිරීමක්. මේ ලෝකේ තියෙන හැම දෙෙම වෙනසකට භාජනය වෙනවා කියලා ඒක අවබෝධයෙන් ඇති කරගන්න කලකිරීම. ඒතර එන්නේ අවබෝධාත්මක කලකිරීම ඇති වුනහම හොයන්නේ මොනවද කියලා බලන්න ඕනේ. හරි. දැනුත් අපි හොයන්නේ සතුට. හරිද? සතුට හොයන්නේ. එතකොට අනිත් පැත්තෙත් හොයන්නේ සතුටක්. එතකොට ඒකට විසඳුමක් මගේ හිතේ තියෙන්න ඕනේ. මම අහන මෙන්න මෙහෙම. දැන් ඉස්සෙල්ලා කියන්නේ මහන්සි කියලා. වෙහෙසයි. ඇයි? අර අර අර අර අඩුවෙන් අඩුවෙන් ඒවා පුරවලා. දැන් අඩු වේගෙන එනකොට මෙහෙ වෙහෙස වෙලා පුරවලා පරීක්ෂාවෙන් ඉඳලා පරිස්සම් කරගන්න උත්සාහ කරලා නේද ආය වෙනස් වෙනකොට ආය වෙනස් වෙන ඒවා සකස් කරලා ආය පරිස්සම් කරගන්න උත්සාහ කරලා දැන් ඇති වෙලා ඉන්නේ කියලා කවුරුත් කියනවා. එපා වෙලා ඉන්නේ ඇති වෙලා ඉන්නේ කියලා. එතකොට මේකට විකල්පයක් නැත්තම් නැත්තම් මේකට වෙන පණිවිඩයක් නැත්තම් අපේ හිතෙන් දෙන්නේ මෙයා මේ විදිහටම තමයි හැමදාම හැසිරෙන්නේ හිත. හිත කොහොම හරි ගිහලා එතෙන්ටම යන්නේ. මම මෙහෙම අහනවා අපේ හිතට විවේකයක් නැහැනේ. නේද? හැම වෙලේම මොන හරි කැමති දේවල් දකින්න, කැමති දේවල් බලන්න, කැමති දේවල් අහන්න නේද? ඉතින් ලොකු උත්සාහයක් ගන්න ඒකෙන්ද හිතට විවේකයක් ඇත්තේ නැවුදේ ඉඳන් හැන්දෑ වෙනකන් හිතනවා හිතනවා පරණ කියපු වචන ගැන හිතනවා නේද අලුතෙන් කියයි කියලා වචන වගේක් ගැන හිතනවා ඒ වගේ ඒවා හිත හිත හිත හිත හිත හිත ඉන්නවා නේද ඉඩම් ගැන, ගෙවල් ගැන, වෙච්ච දේවල් ගැන, වෙන්න තියෙන දේවල් ගැන ඉතින් ඔය හිතේද තනි තනි වෙච්ච ගමන් ලෝකෙක තනි වෙලා ඉන්නවා. හරිද? හරියට මේක මොකක් වගේ දන්නවද? ටිකක් නරක උදාහරණයක් කියන්න යන්නේ. හරි. දැකලා තියෙන උන්මත්තක මිනිස්සු. උන්මත්තක මිනිස්සු පාරේ ඇවිදගෙන යනකොට යාළුවා හුඟක් අයර ලොකු මල්ලක් තියෙනවා. ඒකට කියන්නේ පිස්සාගේ බලා මල්ල කියලා කියන්නේ ඒකේ නැති දෙයක් නැහැ. හරි. ඒ හරි බරකින් මේක උස්සගෙන තමයි යන්නේ. හරි. අරගෙන ගිහිල්ලා මොකද කරන්නේ? එක තැනක ඉඳ ගන්නවා. ඉඳගෙන අර මල්ල අදිනවා. ඒකේ දිනන බෝතල් පොඩි බෝතල් කෑලි තියෙනවා, පේට්ටි තියෙනවා, එක එක තියෙනවා. රටේ නැතිව දාගෙන. ඊට පස්සේ මොකද කරන්නේ? අරව ඔක්කොම ඉස්සරහෙන් පොලිමට තියෙන ඒවා කරලා පිහිනවා. හරිද? පිහලා ඒවා ගානට මෙහෙම ඉස්සරහෙන් තියලා, ඒ කියන්නේ අපි කිව්ව පොලිෂ් කරනවා කියලා. හරි. ඒවා කරලා ආයෙ චුට්ටකින් මොකද කරන්නේ? ආයෙ අර ඔක්කොම වේගෙන් වේගෙන් වේගෙන් වේගෙන් අරකට දාගෙන බරට අරගෙන යනවා. හරිද? ඒ කවුද එහෙම කරන්නේ? හරි මතක මිනිස්සු. හා. ඒ භෞතික දේවල්නේ. මං අහනවා ඔළුවේ කොහොමද දන්නේ தත්ත්වය? සාමාන්‍ය පෘථග්ජන මනුස්සයාගේ ඔළුව කියලා කියන්නේ මනස කියලා කියන්නේ පිස්සගේ පලාමල්ල වගේ ඕනේ වූවයි එපා එව්වයි කියපු එව්වයි නොකියපු එව්වයි නේද? එහෙම මෙහෙන් එහෙම මෙහෙන් එක එක දේවල් එක එක දේවල් මේකේ පුරෝගෙන ඉන්න මේක කොයි වගේද මේක පිස් වගේ පලාමල්ල වගේ. හරි? යනකොට මේක උස්සගෙනද නැද්ද යන්නේ? කොහේ ගියත් ඕක අරන් යන්නේ. හරිද? ඕක හරි බරයි අනිත් එක. අනුන් කියපු දේවල් බරද නැද්ද? අනුන් කියපු දේවල් අනුන් කරපු දේවල් හරි බරයි. ඒවා උස්සයි යන්නේ. හරි? උස්සන් ගිහිලා ඔන්න කොහේ හරි තනි වෙනවා. බස් එකක් ගියද්දි හරි කියලා හිතන්නකෝ. තනි වුණා දැන්. හ්ම් හරියට අර පිස්සක් ගිහලා කොහේ හරි අයිනක ඉඳගත්තා වගේ. තනි වුණාට පස්සේ මොකද කරන්නේ? අර මල්ලේ තියෙන ඒවා ගන්නවා. අරගෙන මොකද කරන්නේ? ඕ පටන් ගන්නවා. එදා මෙහෙම කිව්වා, ඌ ඊට ඉස්සෙල්ලා දවසෙත් මෙහෙම කිව්වා. හරිද? අහවලත් එක්කත් මෙහෙම කියලා තියෙනවා. කී කී කී කී පොලිස් කරනවා. නේද? ඔකෝව ආය උපදමා ගන්නවා. හොඳට අඩුපාඩු වෙනකන් හදා ගන්නවා. හදා එහෙම හදාගෙන එකපාරටම අය මල්ලට දාගෙන මේ බර උස්සගෙන එතකොට ඒ එන්න ඒ తত্ত্বය තේරෙන්න ඕන අපිට මම මේ වගේ බොහෝ බරක් දරාගෙන දරාගෙන යන්න වෙලා ධර්මය අවබෝධ වෙන්න වෙන්න වෙන්න වෙන්න වෙන්න වෙන්නේ මොකද වෙන්නේ? ඔන්න දැන් අර පිස්සගේ පිස්සු හොඳ වීගෙන ඉදදී මොකද වෙන්නේ? ඉස්සෙල්ලාම තිබ්බ බර තියෙන අනවශ්‍යම දේවල් ටික එයා අයින් කරන හැබැයි සමහර දේවල් ටිකක් තියෙනවා. තව ටිකක් පිස්සු හොඳ වෙනකොට තව කොටසක් අයින් කරනවා. තව ටිකක් පිස්සු හොඳ වුණොත් ඒ අයින් කරන වෙලාවට එයාට මොනව හිතේද දන්නේ නැහැ. දැන් තේරුණානේ වැඩේ. දැන් පිස්සු හොඳ වෙනවා කියන්නේ ඇත්ත තේරෙනවා. නේද? ඇත්ත තේරෙනකොට අර විසි කරන්නේ ඇයි? අයියෝ මම මෙච්චර දවස් උස්සන් ගිහිලා තියෙන්නේ නේද? අනවශ්‍යම බරක් නෙමෙයි උස්සන් ගිහිලා තියෙන්නේ කියලා එයා කෑල්ලක් කෑල්ලක් අයින් කරනවා. හරි. ඊළඟට තව ලොකු බර කෑල්ලක් අයින් කරනවා. තව ටිකක් හොඳ වෙලා. හොඳ වෙන්න හොඳ වෙන්න හොඳ වෙන්න මොකද වෙන්නේ? ටික ටික ටික ටික බාර අයින් මේ වැඩක් නැති දේවල් මම ඊට පස්සේ එයාට මතක් කරනකොට හිනහත් යනවා නේද මං අර වගේ බරක් උස්සගෙන හිටිය අපරාධේ කියලා හිනහත් යනවා මේ උන්මත්තක මනසට අන්තිමට බෑග් එකත් විසි කරලා දානවා මේක ඕනේ නෑ කියලා මේ ඕනේ නැති දේවල් උසයන්න ඕනේ නෑ කියලා. ඒ තරමටම කෙනෙක්ව සකස් වෙන ධර්මය අවබෝධ කරන කෙනෙකුටත් වෙන්නත් නේ ඒ වගේම තමයි මොකද වෙන්නේ? Tamange ඔළුවේ තියෙන පිස්සු ගතිය තේරෙනවා අඩුවෙන් අඩුවෙන් අර බරගතිය අඩු වෙලා ඒ ඇත්ත පසක් වෙනවා. අන්න ඒකයි කියන්නේ නිබ්බිදාව කියලා කියන්නේ කලකිරීම කියලා කියන්නේ ඔන්න ඔය වැඩ ගැන කලකිරෙනවා. මෙච්චර බරක් මං උසයි යන්න ඕනේ නෑ මොකද ඉස්සුවා කියලා වැඩක් නෑ මේ ඔක්කොම වෙනස් වෙන දේවල් නැති වෙන දේවල් කියලා තමන්ගේ හිතෙන් ඒවා අයින් කර ගැනීමේ උත්සාහය හොඳින් නැති වෙනවා. හරි. ඉතින් ඒකින්ද අපි හැම වෙලෙම බලන්න ඕනේ ඔන්න ඔය දේවල් සමාජයේ කතිකාවතක් බඳන් අපිට තේරෙනවානේ මම මේ කියන්නේ ලොකු දෙයක් මේ කිව්වේ. නිබ්බිදානුපස්සනාව කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳව කලකිරීම ඇති වෙන විදිහට කරන මෙනෙහි කිරීමට කියනවා. ඒ කලකිරීමට කියනවා නිබ්බිදාව කියලා. නිබ්බිදානුපස්සනාව කියන්නේ කලකිරීම ඇති වෙන විදිහට පංච උපාදානස්කන්ධය මෙනෙහි කිරීම. හ්ම් අම්මාගේ තාත්තාගේ ගැන හිතලා කලකිරෙන්න, යාළුවා ගැන හිතලා කලකිරෙන්න, ස්වාමියා භාර්යාව ගැන හිතලා කලකිරීමක් නෙවෙයි මේ පංච උපාදානස්කන්ධයේ සත්‍ය తත්වය ගැන හිතලා ඇති කරගන්න කලකිරීම. මොකද මේකෙන් අපිට පිළිසරණක් ලබා ගන්න බෑ, පිහිටක් ලබා ගන්න බෑ, සරණක් ලබා ගන්න බෑ. අන්න ඒකයි මේක කෙරෙහි කලකිරීම කියන ඒවා ඇති කරගත යුතුව තියෙන්නේ. ඒකයි මේකෙහි මේ කලකිරීම ඇති කර ගැනීම අපිට නිවන දක්වාම ඒක ඒ සමග්ගෝ විසුද්ධිය මේ නිකම් මේව කරේ තියාගෙන දුක් විඳගෙන ඉන්න ඕනේ නෑ මේව කරේ තියාගෙන දුක් විඳගෙන ඉන්න ඕනේ නෑ කියලා අපිට හොඳටම හොඳටම හොඳටම වැටහෙන්න ඕනේ අන්න ඒක තමයි අපි ධර්මයේ තුලින් බලාපොරොත්තු වෙන්නේ සමාජයේ අපි කතාවක් ඇති කර ගන්න ඕනේ අපි එකිනෙකා එකිනෙකා මේවා දැනගෙන අනිත් අයට කියන්න ඕනේ බුද්ධ ධර්මය කියලා කියන්නේ මේ වගේ මේ නිකන් අහගෙන ඉන්න එකක් විතරක් නෙවෙයි මෙතන ලොකු දෙයක් තියෙනවා කරන්න නේද සසර මොකද වුනේ සසර අපි හැමදාම පංච උපාදානස්කන්ධයට ඇලුනා නේද ඇලිලා එක එක එක එක කාලේ එක එක දේවල් හඹාගෙන ගියා මේ ජීවිතේ මේ වෙනකොටත් එහෙමද නැද්ද නේද පොඩි කාලේ හඹාගෙන ගින දේවල් වල දැන් වටිනාකම නෑ ඒ කාලේ අඬනවා හැබැයි ඒව නැති වුණොත් එහෙම නේද ඊට පස්සේ අවුරුදු 10 12 හඹාගෙන ගිය දේවල් දැන් වටිනාකම නෑ හැබැයි ඒ දවස්වල හරියට අඬනවා 20 25 හඹාගෙන ගිය දේවල් දැන් වැඩක් නෑ ඒ දවස්වල හරියට අඬනවා ඒව නැතුණා දැනුත් හඹාගෙන යන දේවල් වගේක් තියෙනවා නේද ඒ වගේම අඬන අඬන දේවල් වගේක් තියෙනවා අඬන නෙවෙයි ඇඬෙන දේවල් වගේක් තමයි මේ වෙනකොට තියෙනවා නම් අන්න ඒ දේවල් එකතු කරන එක නෙවෙයි ඒ දේවල් කෙරෙහි තියෙන ඇලීම මගේ හිතේ අයින් වෙන විදිහේ මෙනෙහි කිරීම සිද්ධ කරන්න ඕනේ හරිද ඒ ඇලීම අයින් වෙන විදිහේ මෙනෙහි කිරීමක් සිද්ධ කරන්න ඕනේ අන්න ඒ මෙනෙහි කිරීම සිද්ධ කරනකොට අපිට තේරෙයි හොඳටම මේක කරන්න පුළුවන් දෙයක් මේක තමයි විය යුත්තේ කියලා ඊට පස්සේ මේ ඇලීම් ගැටීම් අයින් වෙනකොට ටික ටික ටික ටික ටික ටික මොකද වෙන්නේ අපේ හිත ලොකු සැනසීමකටපත් වෙනවා අර විවේකය ඇති වෙනවා අපේ හිතට මේ අවිවේකී රත්තිලි දැවිලි තියෙන කෙනාගේ රත්තිලි දැන් බලන්න මතක් වෙනකොට රත් වෙන දේවල් තියෙන්නේ. ඒක හරි අපහසුයි කියලා අපි කිව්වනේ. මේවා ගැන මේ විදිහට හොඳට මෙනෙහි කරගෙන යනකොට පින්නත් මොකද වෙන්නේ? Tamange හිතෙන් මේ දේවල් ගැන තියෙන හැම වෙලේම හිතන හැම වෙලේම රිදෙන ගානටපත් වෙලා තියෙන මේ සිතුවිලි වලින් හිත ටික ටික අත බෙදෙනවා. ඒ අත බෙදෙනකොට මොකද වෙන්නේ? එයාට විවේකයක් විවේකයක් ලැබෙනවා. සැනසීමක් ලැබෙනවා. අන්න ඒ ඇති වෙන සැනසීම විවේකයත් එක්ක එයාට මොකද වෙන්නේ? හිත ඇතුලේ ලොකු ප්‍රීතියක් උපදිනවා. හරි. ලොකු ප්‍රීතියක් උපදිනවා. මොකද විවේකය නිසා ඇති වෙන ප්‍රීතියක් ඒක. අන්න ඒ ප්‍රීතිය ඉපදුනහම එයාට තේරෙන්න පටන් ගන්නවා මම මේ එක එක දේවල් මේ ලෝකේ හොයලා හොයලා හොයලා හොයලා හොයලා හිතෙන් එක එක හෙව්වා. නේද? සතුටක් ඇති කරගන්න හෙව්වා. නමුත් ඒ හම්බෙච්ච හැම දෙයක්ින් දැන් මට මොකද උනේ? ලොකු දුකක් ඇති උනේ. දැන් එතකොට මොකද වෙන්නේ? එයාට මේ ලැබෙන සතුට එහෙම වෙනස් වෙන එකක් නෙවෙයි. අර කලින් ලැබූ සතුටට කියනවා ගේහනිස්සිත සෝමනස්සය කියලා. නැත්නම් පංචකාම සම්පත්තියෙන් ලැබෙනා වූ සතුට කියලා කියනවා. හැබැයි දැන් මේ ඇති වෙන එකට කියනවා නෙක්ඛම්ම නිස්සිත සෝමනස්සය කියලා. මේක පංචකාම සම්පත්තියෙන් ලැබෙන සතුට නෙවෙයි. අන්න තේරෙනවා කෙනෙකුට මේ ලෝකේ සතුටු හැකි දේවල් තවත් තියෙන බව. අපි සතුටු වෙන්න ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඒවා පාවිච්චි කරේ නේද? පංචකාම සම්පත්තිය තමයි සතුටු වෙන්න ගන්න පුළුවන් ඔක්කොම ප්‍රයෝජනය ගන්න උත්සාහ කරේ වෙනත් සතුටු වෙන දේවල් වගේක් තියෙනවා කියලා අපේ හිත දැනගෙන හිටියේ නැහැ. දැන් මේක වින්දොත් මේ සතුට මේක මේ සතුට මේ කියපුවාම හොයන්න හිතනවා. ඒක පළවෙනි පියවර. ඒකයි ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ. ඊළඟට නමුත් හැබැයි මේ සතුට වින්දොත් යම් කිසි කෙනෙක් ඒක රාගාදී කෙලෙස් ධර්ම ආදීන් ඇති වෙන සතුටට වඩා ලොකු සතුටක්. රාගාදී කෙලෙස් ධර්ම වලින් ඇති වෙන සතුටට වැඩිය ලොකු සතුටක්. දැන් මොකද වෙන්නේ? හිත අර පංචකාම සම්පත්තිය නෙමෙයි හැලෙන්නේ. මොකද හැලෙන්නේ? ওই පංචකාම සම්පත්තියෙන් ලැබෙන සතුටෙහි නෙවෙයි ඇලෙන්නේ අර පස්සේ පස්සේ Tamanට තේරිච්ච මේකෙන් අයින් වීම නිසා ලබන්නා වූ සතුට කෙරෙහි හිත ඇලෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ මේ පංචපාදාස්කන්ධය පිළිබඳ තියෙන අදහස අයින් වෙලා ඒක නැති වෙලා නැති වෙලා යනවා. ඉතින් එන්න ඒ සතුට භුක්ති විඳින්න ඕන අපි ඒ සතුට විඳින්න ඕනේ. ඒ සතුට විඳොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ජීවිතේට අර්ථයක් ලබා දෙන්න. හරි ජීවිතාර්ථයක් ලැබෙන්නේ එහෙම නැත්තම් වෙන්නේ මොකද අනර්ථකාරී ජීවිතයේ අනර්ථකාරීව ඉඳලා අනර්ථකාරීවම ජීවිතේ ගෙවලා අනර්ථකාරීවම නැති වෙලා යනවා අර්ථයක් ඇති කරගන්නේ නැහැ ඉතින් අන්න ඒ ඒ එහෙම සතුටක් මේ ලෝකේ තියෙනවා කියලා. ඒකට මුදල් පරිහරණය කරලා මුදල් වියදම් කරන්න ඕන සතුටක් නෙවෙයි. එහෙම එකක් මේ ලෝකේ තියෙනවා. අපේ මනසට ඒක දැනෙන්නේ නැහැ. ඒකින්ද මේ අපි අපිත් ඒ සතුට නෙක්කම්ම සතුට අතහැරීම නිසා ඇති වෙන සතුට. එතකොට එන්න ඒ සතුට අපිත් ඉස්සෙල්ලා භුක්ති විඳින්න ඕන. තමන් භුක්ති විඳින්න ඕනේ. හරිද? මම නිකන් මෙහෙම අහන්නම්. ගොඩ මහන්සි වෙලා එක එක එක එක එක එක භෞතික සම්පත් හොයාගන්නවා. නේද? මේ කලකිරෙන්න ඕනේ. කලකිරෙන කතාවක් මේ කියන්න යන්නේ. ගොඩ මහන්සි වෙලා භෞතික සම්පත් හොයාගන්නවා. ඒවා හොයාගන්න ඉස්සෙල්ලා හිතේ තියෙන මොකද්ද? මේක ලබා ගත්තොත් තමයි මට ස්ථීරවම සතුටෙන් ඉන්න පුළුවන් කියලා හිතා ගන්නවා. හරි? ඒක ලැබෙනවා. ලැබුණාම සතුටුද නැද්ද? මොකක් හරි වස්තුවක් කියනකොට ඒක ලැබෙනවා. ලැබුණාම සතුටුයි. හැබැයි ටික දවසක් ගියාම මේ ලැබිච්ච වස්තුව තියෙනවා. ලැබිච්ච දේ අමාරුවෙන් හම්බ කරපු දේ තියනවා. සතුට? සතුට නැහැ. හරිද? ඒක තියනවා. ඒ ඒ ඒ ඒ සතුට ලබා ගන්න භාවිතා කරපු වස්තුව තියෙද්දීම මේ සතුට නැති වෙලා යනවා. ඒක ඛේදනීය තත්වයක් කියලා මම හැමදාම කියන්නේ. ඒක ඛේද වාචකයක් නේද? හරි නරකයි. <laughs> මේ ලෝකේ තියෙන ක්‍රමවේදයේ තියෙන නරක තමයි මට දැන් මේක වුණා කියලා හිතනද මේක ලැබෙනකන් මං ඉන්නේ දුකෙන් මේක ලබා ගත්තාම මං යම් කිසි කාලයක් සතුටෙන් ඉන්නවා ඊට පස්සේ මේකින්ද මට සතුටක් ඇති වෙන්නේ නෑ ආයෙ මං වෙනත් පැත්තකට ඇදිලා ඇදිලා යනවා ඉතින් මේ වගේ ඉවරක් නැති ඉවරක් නැති සතුට හොයාගෙන යන මගේ කිසිම දෙයක් කර කියා ගන්න දෙයක් නැතුව අසරණ වෙලා ඉන්නකොට වස්තුන් වල වෙනස් වීම හින්දා මෙන්න මේ වගේ මේවා අතහැරීමෙන් ලැබෙන සතුට මේකයි කියලා යම්කිසි කෙනෙක් දැනගත්තොත් ඒක අරිට වැඩිය ලොකු සැනසීමක් සතුටක් කියලා දැනගත්තොත් පැහැදිලිවම ඒක ගැන සඳහන් කරලා තියෙන බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝක සැපයට වැඩිය වැඩි සැපයක් කියලා ඒ ඉහළම මානසිකත්වයකට හිතපත් කරගන්න මේ මාර්ග අවස්ථාව නෙවෙයි ධ්‍යාන මට්ටම් අවස්ථාවවලදී පවා තියෙන්නේ මේ වගේ ලොකු සැපයක්. අන්න ඒ සැප එන්නේ ඒ සතුට යම්කිසි කෙනෙක් වින්දහම එයාට පැහැදිලිව දැන් අන්න කලින් වින්ද සැපය පිළිබඳ කලකිරීම ඇති වෙනවා. මං කුෂ්ඨ රෝගියෙක් කස්කස් ඉඳලා තියෙන බෙහෙත් ගන්න නැතුව. කසනකොට ඇති වෙන සැනසීමට ඔහේ කසකස හිටියා. නේද? අන්න ඒ වගේ තමයි ධර්මය ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන දේශනාව තියෙන්නේ. අන්න ඒ කලකිරීම අපි ඇති කරගත යුතු තියෙනවා. ඒ කලකිරීම ඇති කරගන්න තුරු කොච්චර දත්මිටි කෑවත් මේ පංච උපාදානස්කන්ධයෙන් අයින් වෙන්නේ නෑ. සිත මේ පංච උපාදානස්කන්ධයෙන් අයින් කරන්න බෑ. අන්න අර කලකිරීම වර්ධනය කරගන්න තුරු. ඉතින් ඒ ගැන අපි දැඩි අවධානයක් යොමු කරන්න ඕන. අපි සමාජයේ කතිකාවතක් බවට පත් කරන්න ඕනේ. බුද්ධ ධර්මය කියලා කියන්නේ පූජාවන් කරන්න හැකි ධර්මයක්. නේද? මහා සංඝරත්නය කියලා කියන්නේ දෑඇඟිලි බැඳකොට පූජාවන් කරන්නට සුදුසු මහා සංඝරත්නය. ඒතර දුර ඉන්න කෙනෙකුට යමක් ගිහින් දීලා පූජා කරලා පින් ලබා ගන්න පුළුවන්. එතකොට ඒවා අතුරු ලාභ ශාසනයෙන් අපිට ලැබිලා තියෙනවා. නේද? ප්‍රධාන ලාභය ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒව කරාට ධර්මයේ දායාද වෙන්නේ අපිට. හරි? ධම්මදායාද සූත්‍රයේදී කොහොමද දේශනා කරලා තියෙන්නේ? යම්කිසි කෙනෙක් බුදුරජාන් වහන්සේ විවේකීව සිටියදී මගේ ශ්‍රාවකෙක් විවේකීව ඉන්නවා නම් අන්න ඒ කෙනා ධර්මය දායාද කරගත් කෙනෙක් කියලා එක එක උදාහරණයක් විතරක්. හරිද? ඒතර විවේකය කියලා කියන්නේ මොකක්ද? අපි කියනවා මේ කය ඊතා විවේකී තැනක මම විවේකීව හිටියා කියලා. කායික විවේකය හොඳයි. කායික විවේකයෙන් වාසය කළ යුතුයි. නමුත් ඒක නෙවෙයි ශාසනීය විවේකය කියලා කියන්නේ. ශාසනීය විවේකය කියන්නේ මොකද්ද? හැම තැනම දුවන හිත එක තැනකට ගැනීම එක අරමුණකට ගැනීම තමයි ශාසනය කියන ශාසනයේ තියෙන විවේකය. එතකොට ඒ ඒ වැනි අරමුණකට ගණ්ඩ නම් ඒක අරමුණකට ගණ්ඩ නම් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දාදී තමන්ගේ සිතෙන් නේද අඩු වෙන්න ඕනේ අයින් වෙන්න ඕනේ. එතකොට ඒක අඩු වෙනකොට අයින් වෙනකොට මොකද වෙන්නේ? නේද? තමන්ගේ තමන්ගේ සිත තුළ අර කියන தත්වයන් අයින් වෙනකොට මේ හිත ප්‍රීතියටපත් වෙනවා. ප්‍රීතියටපත් වෙනවා ප්‍රමෝදයටපත් වෙනවා විවේකයටපත් වෙනවා එතකොට එන්නේ ඒ විවේකී බව තමයි මේ ධර්මය දායාද කරගත්තා කියලා කියන්නේ අන්නේ විවේකී විවේකී තත්ත්වයට මම ශාස්ත්‍රයන් වහන්සේ විවේකීව සිටියේදී ශ්‍රාවකයා විවේකීව නැත්තම් ඒ ශ්‍රාවකයා ධර්මය දායාද කරගත්ත කෙනෙක් නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් එහෙමනම් මේ විවේකය ඇති වෙන්නේ කෙලෙස් ධර්ම වලට තියෙන ඇලීම අඩු වෙනකොට. ඉතින් ඔන්න ඔය කතාවට යන්න ඕන අපිට මං කෙටියෙන් අන්තිමට මතක් කරන්නම් අපිට හොයන්න සතුටක් තියෙනවා. මේක ඇතුලෙන් එන සතුටක්. බාහිර වස්තු හොයලා හොයලා හොයලා හොයලා හොයලා ලං කරගන්නකොට ඒ වස්තුෙන්ද සතුට ඇති වෙන්නේ කොහෙද? සිතේ. අපි හැම වෙලෙම සතුට හෙව්වේ එහෙනම් බාහිර වස්තු වලින්. බාහිර වස්තු වලින් සතුට හොයන්න කියලා අපි පුළුවන් තරම් පුළුවන් තරම් නේද? කරදරයට වැටිලා. එහෙනම් බාහිර වස්තු වලින් සතුට හොයන එක පැත්තක තියලා චිත්තසංතානෙ වර්ධනය කරලා සතුට හොයන්න පුළුවන් සාර වැඩ පිළිවෙලක් බුද්ධ ධර්මය තුළ තියෙනවා. ඒක දැනගත්ත කෙනාට මෙතන වෙන්නේ මොකද්ද? මේක පිළිබඳ තියෙන පංච පාදාන ස්කන්ධය පිළිබඳ තියෙන ඇල්ම අඩු වෙලා ඒකෙන් අත මිදීම පිළිබඳ තියෙන ඇල්ම වැඩි වෙනවා. අන්න එතකොට කියනවා අතනිබ්බින්තදී දුක්ඛේ ඒ සමග්ගෝ සුද්ධියා කියලා. හරි. මේ දුකෙන් අයින් වීමයි එකම මාර්ගයේ විසුද්ධිය මාර්ගය. ඉතින් එහෙම එහෙම තත්වයක් අපේ సంతාන තුල වර්ධනය කරගන්න මේ ජීවිතයේදීම වර්ධනය කරගන්න අපිට ලොකු වගකීමක් තියෙන ඒ වගකීම අපි හිතේ තියාගන්න ඕනේ නැත්නම් මොන જાති තිබුණත් මොන જાති තිබුණත් මේක ඉස්සරහට ගන්න පුළුවන් කමක් නැහැ. මේ ජීවිතයට අර්ථයක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ එවැනි තත්ත්වයක් වර්ධනය කරගන්න ඕනේ. ඒකට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකායතන විසුද්ධි අපි කතා කරපු විසුද්ධීන් සම්පාදනය කරගෙන ප්‍රායෝගිකව මේක ඉස්සරහට අරගෙන යන්න ඕනේ. එතකොට කලකිරීම කියන එකයි අපි සාකච්ඡා කරේ. කලකිරෙන ක්‍රමය දැන් කෙටියෙන් අවසාන වශයෙන් මතක් කරනවා නම් තියෙන தත්වයන් වල ආදීනව මෙනෙහි වෙන්න ඕනේ. ඒ වගේම අර ධර්මය තුලින් උදා කරගන්න තත්වයන් වල ආනිසංශ මෙහෙ වෙන්න මේ தත්ත්වය මේ විදිහටම තියාගත්තොත් මට ලැබෙන ආදීනව කියන එක මෙනෙහි කරන්න ඕනේ. අරවැණි අරමුණකට ගියොත් එහෙම එතෙන්ට ගියාම තියෙන ආනිසංශ ටික මෙනෙහි කරන්න ඕනේ. ඒ ආනිසංශ ආදීනව මෙනෙහි කරනකොට Tamanට Tamanගේ හිතට දැනෙන්න පටන් ගන්නවා අර පැත්තේ තියෙන සූදායක ස්වභාවය වැඩි කියලා හිත නිකම් මේ පැත්තට ඇවිලා ඇවිල්ලා යනවා. ඉතින් ඒකෙන්ද ඒක අන් අයට කියා පහදා දෙන්න ඕනේ මේක මෙන්න මෙහෙම එකක් තියෙනවා මේ ධර්මය තුල මෙහෙම එකක් තියෙනවා අපි බණක් ඇහුවා නැත්නම් අපි බණ ඇහුවා ඒ බණවල ඒ ධර්ම පුස්තකවල මේ වගේ දේවල් තියෙනවා ඒවා කරන්න නම් අනිවාර්යයෙන්ම ඔයාලා යම්කිසි යම්කිසි ආකාරයක වැඩපිළිවෙලක් කරනවා නම් ඒක මේකෙන් අත මිදීමේ වැඩපිළිවෙලම සිද්ධ කරන්න කියලා අනිවාර්යයෙන්ම සමාජයට නේද කියන්න ඕන අනිත් අයට කියන්න ඕන මේක භාවනා කරන අය ඒ වගේම පිළිවෙත් පුරන අය නොයෙකුත් පුදු පූජාවන් කරන අය මේ ශාසනයේ තියෙන වටිනම තැනින් ප්‍රයෝජනයක් ගන්න නේද වටිනම තැනින් ප්‍රයෝජනයක් ගන්න මොකද්ද වටිනම තැන හිත විවේකයට පත් කරගන්න සුවයට පත් කරගන්න මේ බාහිර ලෝකයෙන් විතරක් මේ සතුට ඇති කරගෙන ඇති කරගෙන ඉස්සරහට යන්න බෑ පංච උපාදානස්කන්ධයට එහා ගිය වැඩපිළිවෙලක් තිබේ. නේද? ශාසනය තුල මේ වගේ වැඩ පිළිවෙලක් තිබේ කියන එක අපි දැඩි අදිෂ්ඨානයකින් ශාසනයේ නියම උරුමය සමාජගත කරන්න කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා තමයි මේ මේ පින්නන්ත අයත් අද දවසේ තෙවැනි උත්සාහය තමයි මේ ගන්නෙ. මේ මැදිරියට ඇවිල්ලා මා සමග එක රාශිය වෙලා මේ සාකච්ඡා කරපු පින්නන්ත පිරිස තමයි අද දවසේ ධර්ම දේශනාව සඳහා නිවසට ධර්මයේ රැගෙන එන්නට දායකත්වය ලබා දුන්නේ. ඒකද අපි ප්‍රාර්ථනා කරමු බණ කියපු මමත් ධර්ම ශ්‍රවණය කරපු මේ පින්නන්තායත් හැමදිනාම මේ ධර්ම දානමේ පුණ්‍ය කර්මය කරපු සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා අතිබුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්කන්තු දේශනං චිරං රක්කන්තු මං පරන්ති Thank you.